තෙරුවන් සරණයි. අද අපි අරගෙන එන්නේ සතිපට්ඨාන දේශනා මාලාවේ ඊළඟ දේශනය. අපි සතිපට්ඨාන දේශනා සම්බන්ධ කලින් වීඩියෝ එකේදී ඉදිරිපත් කරා උපක්ලේශ කියලා දෙයක් පහළ වෙනවා යෝගියාගේ මනසේ ඒ සම්බන්ධයෙන් වීඩියෝ අරන් එනවා කියලා. ඉතින් අපි මේ ඉන්නේ ධම්මානුපස්සනා කොටසේ අන්තිම හරියේ චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් කතා කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටසට අයිති තැනක තමයි අපි ඉන්නේ. ඉතින් අනුපිළිවෙලින් වීඩියෝස් බැලුවොත් ඔබට තේරුම් ගන්න පුළුවන්. එහෙම නැතුව මේ මැද්දෙන් මැද්දෙන් එකක් බැලුවට මේ ගොනුව ඔයගොල්ලන්ට තේරුම් ගන්න බැරි වෙයි. <clears throat> ඉතින් උපක්ලේශ ගැනනේ අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් අපි කලින් වීඩියෝ එකේදී භාවනාවට ආපු යෝගාවචරයෙක්ගේ මනස වැඩ කරන යම්කිසි විදියක් ගැන කතා කරා. එතකොට ඔය කියන මට්ටමේදී යෝගාවචරයාගේ මනසේ නීවරණ ධර්ම යටපත් වෙලා තියෙන්නේ. අපි නීවරණ වලට කියන්නේ පරිඋත්තාන කෙලෙස් කියලානේ. වේතික්කම කෙලෙස් අයින් කරලා රූප කර්මස්ථානයක හිත බැඳගෙන රූප කර්මස්ථානයක හිත තියාගෙන සිහියත් එක්ක ඉස්සරහට යන යෝගාචරයාගේ මනසේ නීවරණ ධර්ම ක්‍රමයෙන් යටපත් වෙන ගන්නවා. එතකොට తాවකාලික විසුද්ධියක් යෝගාචරයාගේ මනසේ ඇති වෙන්න පටන් ගන්නවා. හිත තැම්පත් වෙන්න පටන් ගන්නවා. මේ නීවරණ ක්‍රමයෙන් අඩු වෙලා යනවා කියන එකේ තේරුම තමයි කියන්නේ නීවරණ කියන්නේ මේ හිත කාම අරමුණු, ද්වේෂ අරමුණු, නිදිමත, උද්දච්ච කුකුච විසිරෙන, සැක සංකා සහිත අරමුණු වලට හිත විසිරෙන එක ටික ටික අඩු වෙනවා කියන එක. ඒ අඩු වෙනවා කියලා කියන්නේ අපි ඉස්සරහින් තියාගත්තු අරමුණේ හිත පිහිටනවා කියන එක. මූල කර්මස්ථානයේ හිත පිහිටලයි තියෙන්නේ. ඒ කියන්නේ මේ අරමුණේ හිත පිහිටනවා කියලා කියන්නේ සති සම්පජඤ්ඤ ධර්මතා හොඳින් වැඩ කරන්න පටන් අරන් කියන එක. මෙන්න මේ වගේ වෙලාවකට තමයි යෝගාවචරයාගේ මනසේ මේ උපක්ලේශ ධර්ම හටගන්නේ. ඒ කියන්නේ කෙලෙසයක්. හැබැයි මේක බැලූ බැල්මට කෙලෙසයක්. මේක මර උගුලක්, මේක වැරද්දක් විදිහට පේන්නේ හරිම හොඳ දේවල් විදිහට පේන්නේ. ඉතින් යෝගාවචරයෙකුට මේ 10ම ඇති වෙනවා කියන්න බෑ. මේ 10ම අනුපිළිවෙලින් ඇති වෙනවා කියන්නත් බෑ. පළවෙනි එක ඇති වෙලා තමයි දෙවෙනි එක ඇති වෙන්නේ කියන්නත් බෑ මේ ඒ ඒ කෙනා ගෙන ආපු චරිත ස්වභාව අනුව ඒ ඒ කෙනාගේ මනසේ තියෙන කෙලෙස් ඉන්ද්‍රිය ධර්මවල ස්වභාවය අනුව තමයි මේ උපක්ලේශ ඒ ඒ කෙනාගේ මනසේ හටගන්නේ සමහර වෙලාවට මේවා පහළ පහළ නොවීම තියෙන්නේ නෑ එකක් දෙකක් හරි යෝගාවචරයෙකුගේ මනසේ ඇති වෙනවා ඉතින් ගොඩාක් වෙලාවට හැම යෝගාවචරයෙක්ම මේ කියන උපක්ලේශ වලට අහු වෙනවා යට වෙනවා ඉතින් මේ කියන උපක්ලේශ ධර්ම මනසක හටගත්තට පස්සේ යෝගාවචරයා ගැන ගුරුවරයා හැසිරෙන්නේ යෝගාවචරයෝ හිතන් ඉන්න විදිහට නෙමෙයි. දැන් ගොඩක් අය හිතන් ඉන්නවනේ මේ කර්මස්ථානාචාර්යවරු වුණාම කරුණාව වැක්කිරෙන අය වෙන්න ඕනි, මෛත්‍රිය වැක්කිරෙන අය වෙන්න ඕනි, සැරෙන් කතා කරන්න බෑ, පැණි බේරන වචන කතා කරන්න ඕනි, හුරතල් කරන්න ඕනි, නලවන්න ඕනි, එහෙම තමයි යෝගාවචරය හිතන් ඉන්නේ. එහෙම නෑ මේ උපක්ලේශ පහළ වෙන මට්ටමේදී ගුරුවරයා බොහෝම දැඩිව තමයි ඉන්නේ. මොකද යෝගාවචරයට තේරෙන්නේ මේක උපක්ලේශයක් කියලා. ගොඩාක් වෙලාවට යෝගාවචරයෝ මේ මට්ටමේදී ගුරුවරයා දැඩිව ඉන්නකොට යෝගාවචරයෝ හිතනවා මේ ගුරුවරයාට මං ගැන ඉරිසියාවක් ඇවිල්ලා මේ මගේ ගුරුවරයාට මේ තරම් හොඳට දියුණුවක් ඇවිල්ලා නෑ. ඒ නිසා තමයි මට මෙහෙම මේක ගැන අවධානය දෙන්න එපා. මේකට සැරෙන් කතා කරන්නේ. එහෙම කියලා ගොඩාක් අය මේ ගුරුවරයාට ඇති දියුණුවක් නෑ. මේ ගුරුවරයයි කොහොමද භාවනාව දියුණු වෙන්නේ මෙහෙම සැරෙන් කතා කරනවා නම් එහෙම කියලා ගුරුවරයා අතහැර යනවා එක්ක භාවනා මධ්‍යස්ථානය අතහැර යනවා එක්ක භාවනා ක්‍රමේ නවත්තනවා එහෙම නැත්නම් ගොඩාක් වෙලාවට තමන්ගේ භාවනාව පිරිහවා ගන්නවා මොනවා හරි උගුලලට අහු වෙනවා ඉතින් මේ වගේ වෙලාවවලදී මේ උපක්ලේශයක් පහළ වුණා කියලා යෝගාවචරයා කිව්වට පස්සේ ගොඩාක් වෙලාවට ගුරුවරයා ඒ ගැන ලොකුවට උනන්දුව දක්වනවා කියලා පෙන්වන්නේ නැහැ ගුරුවරයා දන්නවා හැබැයි යෝගාචරයාගේ අවධානය කමටහනට යොමු වෙලා තියෙන්නේ සාර්ථකත්වයක් වෙලා තියෙන්නේ හැබැයි ඒ බව ලොකුවට උලුප්පලා කියන්නේ නැහැ හේතුව තමයි මේ උපක්ලේශය වර්ණනා කරලා ගුරුවරයා කතා කරොත් යෝගාචරයා ඒ උගලට අහු වෙනවා ඒ නිසා ඒ වෙලාවේදී ගොඩාක් වෙලාවට ගුරුවරයා උපදෙස් දෙන්නේ අනිත් යෝගින් එක කතා කරන්න යන්න එපා. දිගටම කාලසටහන නොකොඩවා තමන් කරගෙන ආපු කාලසටහන මේ විදිහට පවත්වන්න. සිහිය දිගටම තව තහවුරුව පවත්ව ගන්න කියලා මේ සිහිය නැවතම තියාගන්න. නැවත නැවත සිහිය හොඳින් පවත්ව ගන්න තමයි අවවාද දෙන්නේ. ඉතින් ඒ විදිහට ක්‍රමානුකූලව මේ සිහිය ඇති කරගන්න යෝගාවචරයාට උනන්දු ඇති කිරීමෙන් යෝගාවචරයා තව තව සතිපට්ඨාන භාවනාවට වැටෙනවා. හතිපට්ඨාන භාවනාව තව තව කරන්න හිතෙනවා. එයාගේ වීරිය හොඳට ඇති වෙනවා. ශ්‍රද්ධාව හොඳට ඇති වෙනවා. එයාගේ භාවනාව ගැන එයාට හොඳ සතුටක් හිතේ ඇති කරගෙන මේ ටික කරගෙන යන්න පුළුවන් වෙනවා. ඉතින් මෙහෙම එකක් තමයි උපක්ලේශ ගැන තියෙන සාමාන්‍ය කාරණා. ඉතින් උපක්ලේශ 10ක් ඇති වෙනවා. අපේ හිතක උපක්ලේශ 10ක් ඇති වෙන්න පුළුවන් මේ යෝගාචරයට. ඒ වයින් විපස්සනා භාවනා කරද්දී ඇතිවන උපක්ලේශ 10ක් ගැන අපි මේ කතා කරන්නේ. ඉතින් මම මුලින්ම 10 නම් වශයෙන් කියලා අපි හෙමින් හෙමින් මේ 10 කතා කරමු. පළවෙනි එක ආලෝක. මේ ආලෝක කියන එකේ කොටස් දෙකක් තියෙනවා ඕබාස සහ ආලෝක කියලා. ඉතින් පළවෙනි එක ආලෝක, දෙක ප්‍රීති, තුන පස්සද්දි, හතර අදිමෝක්ක, පහ පග්ගහ, හය සුඛය, හත ඥානය, අට මුපට්ඨානය, නවය උපේක්ඛාව, 10 නිකාන්තිය. නික්කාන්තිය කියලා කියන්නේ. ඉතින් මේවා බැලූ බැල්මට හොඳයි වගේ තමයි යෝගාවචරයට පේන්නේ. ඒ නිසා තමයි මේවා උපක්ලේශ කියන්නේ. බැලූ බැල්මට හොඳයි. හැබැයි ඇතුලේ උගුලක්. ඉතින් අපි කතා කරමු පළවෙනි විපස්සනා උපක්ලේශය ගැන. ඒ තමයි ආලෝක. මේ ආලෝක පේන්න ගත්තාම යෝගාවචරයන්ට නිල් පාට, කහ පාට, දම් පාට ඔය වගේ එක එක එක එක පාට වර්ග යාට පේන්න ගන්නවා. කහ, දම්, නිල්, රතු, සුදු ඔය වගේ ඒවා පේන්න ගන්නවා. ඉතින් මෙහෙම ආලෝකයක් පෙනුනහම සාමාන්‍ය යෝගාවචරයාගේ හිත ඒකේ ඇලෙන්න ගන්නවා. ඒකේ කිඳා බහින්න ගන්නවා. ඒකට ප්‍රේම කරන්න පටන් ගන්නවා. ඒකත් එක්කම ඔහේ ඉන්නවා. සමහරලාට දවස් ගණන් ඉන්න පුළුවන් යෝගාවචරයෝ ඉන්නවා. පැය ගණන් ඉන්න පුළුවන් යෝගාවචරයෝ ඉන්නවා. එතකොට එයාට මේ පැයක් තිස්සේ මේ ආලෝකයක ඉන්නවා කියන එක එයාට හරීම සතුටක්. එයාට හරීම ප්‍රීතියක් ගෙනහැලා දෙන්නේ. ඉතින් එයා මේ ගොඩාක් වෙලාවට මේකට ඇලෙන එක තමයි වෙන්නේ මේකට ගිලෙන එක තමයි වෙන්නේ. ඉතින් මම අහලා තියෙනවා විපස්සනා ගුරුවරු ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨ විපස්සනා ගුරුවරු සඳහන් කරනවා මේ ආලෝක වලින් කොළ පාට ආලෝකය පේන එක නම් හොඳ දෙයක් නෙමෙයි කියලා. මම ඒක ගැන මට ඒක පිළිලා නැති හන්දා මට හිතා ගන්න බෑ. හැබැයි නමුත් ගුරුවරයා කියන එක මම විශ්වාස කරනවා. කොළ පාට ආලෝක පේන්නේ ගොඩාක් වෙලාවට යෝගාචරයට මානසික රෝගයක් තියෙනවා නම් තමයි කියනවා කොළ පාට රෝග සමායන කොළ පාට එලි ආලෝක තියෙන්නේ. ඒක පේන්න ගන්නවා කියන්නේ කොළ පාට ආලෝකයක් පෙනෙන්න පටන් ගන්නවා කියන්නේ මානසික ලෙඩක් හැදෙන්න ආසන්නයි කියන එක කියලා විපස්සනා ගුරුවරු සඳහන් කරනවා. එහි සත්‍යතාවයක් ඇති කියලා මම හිතනවා. ඉතින් මේ සමහර මේ පේන ආලෝක සමහර ඒවා ගොඩාක් ඈටින් තියනවා පේනවා සමහර ඒවා ගොඩාක් ළඟින් තියනවා පේනවා සමහර ආලෝක වෙනස් වෙවි පේන්න ගන්නවා ඒ කියන්නේ පාට පරිවර්තනය වෙනවා නිල් පාටට පෙනිච්ච එක තව ටිකකින් කහ පාට වෙනවා තව ටිකකින් රතු වෙනවා තව ටිකකින් සුදු වෙනවා ඔහොම වෙනවා ඉතින් ඔය ඔන්නඔහම පේන ආලෝකයට වර්තමානයේ ඉන්න සමහර ගුරුවරුත් කියනවා මේක තමයි භාවනා නිමිත්ත කියලා. එහෙම කියලා කියලා දෙනවා. මේක භාවනාවේ දියුණුවක් කියලා කියලා දෙනවා. ඇත්තටම නම් ඒක වැරදි දෙයක්. ඒක ඒ උපක්ලේශ ගොඩක් තියෙන්නේ. ඒක ඇවිල්ලා තියෙන්නේ මනස යම්කිසි විදිහකට ඒකාග්‍ර බවකට ඇවිල්ලා නිසා. යම්කිසි සමාධි මට්ටමක් ආපු නිසා තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඒක අර විදිහේ වැරදි අර්ථකථනයක් දීපුවාම ඉතින් යෝගාවචරය ලනුව කනවා. ඉතින් මේ මේ විදිහට සමහර ආලෝක නිසා ඇඟට රස්නේ දැනෙන්න පවා ඉඩකඩ තියනවා කියනවා. සමහර වෙලාවට තමන්ගේ ඇඟ පිච්චෙනවා වගේ දැනෙන්න ඉඩකඩ තියනවා. මූණ දැවිල්ල හැදෙන්න පුළුවන්. ඇස්සරලා බලන්න හිතෙනවා, අත ගන්න හිතෙනවා. ওই වගේ දේවල් යෝගාවචරයට හිතෙනවා. ඉතින් මෙහෙම දැනෙන මේ ආලෝකයකට යෝගාවචරය රැවටුනොත් එයා හැමදාම මේකත් එක්ක සෙල්ලම් කර කර ඉන්න එකම තැන තමයි එයා ඉන්නේ. මේක නිමිත්තක්, මේක දියුණුවක් කියලා එයා ගලුවට වැටලා තියෙනවා. ඒ නිසා එයා එතෙන්ටම වෙලා ඉන්නවා. සමහර අය හිතනවා මෙහෙම ආලෝකයක් ඇවිල්ලා Taman රාශනයක් වගේ දැනුණාම මගේ කෙලෙස් ඔක්කොම මෙහෙම පිච්චිලා ගියා ආලෝකයට කියලා ඔහොම අර්ථකතන දීලා මේ උපක්ලේශය කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්න බැරුව අර වගේ අර්ථකතන දීලා ඉතින් මාර්ගඵල පවා ප්‍රකාශ කරන තැනට යෝගාවචරය යනවා. ඉතින් ගුරුවරයා දැනගන්න ඕනි මේ ආලෝක කියන්නේ මොකක්ද මෙතන දියාගේ මනසට වෙලා තියෙන්නේ මොකක්ද මේ උගලට අහු වෙන්නේ නැතුව යෝගාවචරයට උපදෙස් දෙන්න ගුරුවරයා දක්ෂ වෙන්න ඕනේ දැන් මේ ආලෝක කියන එකේ ඕබාස කියලා කෑල්ලකුත් තියෙනවා කියලා කිව්වනේ. එතකොට මේ ඕබාස කියලා කියන එකට හඳුන්වන්නේ අර ආලෝක වලට වැඩිය වෙනස් වෙන්නේ. ඒව නිකන් ඇඟෙන් එළියට පිට වෙනවා වගේ තමයි යෝගාවචරයට දැනෙන්නේ. තමන්ගේ ඇඟෙන් නිකන් කිරණ විහිදෙනවා වගේ. එක එක එලි විහිදෙනවා වගේ යෝගාවචරයට දැනෙන්න පටන් ගන්නවා කියනවා. ඉතින් ගොඩක් අයට ඇඟේ කොටස් කෑලි වලින් පිට වෙන්න පටන් ගන්නවා නලලෙන් ආලෝක විහිදෙනා වගේ පේන්න පටන් ගන්නවා ඊතලයක් වගේ. ඉතින් මෙන්න මේ ඇඟෙන් එළියක් ආලෝක ඇඟෙන් ආලෝකයක් එළියට විහිදෙනවා වගේ මේක පෙනෙන එකෙන් ගොඩාක් වෙලාවට යෝගාවචරයන්ට ඒ ආලෝකය විහිදෙන ප්‍රදේශයේ තියෙන දේවල් දකින්න පුළුවන් මට්ටමට මනස දියුණු කරගන්න පුළුවන් වෙන්නේ ඔන්න ඔය ඕබාස කියන தත්වෙන් කියලා කියනවා. හැබැයි ඒකත් මුල් කාලේදී යෝගාවචරයාට පහළ වෙන උපක්ලේශයක් වෙන්න පුළුවන්. අර ආලෝක කියන එකටත් වඩා මේ ඕබාස කියන එක බරපතල වැඩි කියලා තමයි කියන්නේ. දරුණු දේවල් මේකට රැවටෙනවා වැඩි. මොකද දැන් අර අර ආලෝක වලට වැඩිය මේකේ මේකේ තියෙන සිලිලාරේ වැඩිනේ. මේකේ ගොඩක් දේවල් පේන්න ගන්නවනේ. ඉතින් ගුරුවරයා දක්ෂ වෙන්න ඕනේ මේක කඩලා අයින් කරන්න යෝගාවචරයාගේ මනසින්. ඉතින් මෙතනදිත් මානසික රෝගයක් සම්බන්ධයෙන් කාරණා කියන විපස්සනා ගුරුවරු සඳහන් කරනවා. ඉතින් මේ මගේ මම ආශ්‍රය කරපු ගුරුවරුන්ගෙන් මම ඉගෙනගත්තු දේවල් උන්වහන්සේලා කියනවා මේ ඇඟෙන් එළියට විහිදෙනා වගේ තියෙන මේ ආලෝක කදම්බ මේ ඕබාස කියන ඒවා එළියට ගිය එක පිට වෙච්ච ආලෝකය ආය ඇඟ ඇතුළට ආවා වගේ දැනුනොත් වහාම භාවනා කරන එක නතර කරන්න ඕනි කියනවා. මොකද ඒක මානසික රෝගයක් හැදෙන්න යන්නේ කියන එක සඳහන් කරනවා උන්වහන්සේලා. ඉතින් උන්වහන්සේලාට මොන හරි හොඳ අත්දැකීම් තියෙන නිසා තමයි පරිණත අත්දැකීම් තියෙන නිසා තමයි එහෙම උන්වහන්සේලා සඳහන් කරන්නේ. ඒ නිසා මේ නිසයි කියන්නේ අනිවාර්යයෙන්ම අපිට ගුරුවරයෙක් අවශ්‍යයි. ගුරුවරට අවනත වෙන්න දැනගන්න ඕනි. ගුරුවරට යට වෙන්න දැනගන්න ඕනි කියලා කියන්නේ ඒ නිසයි. ඉතින් මේ වගේ මට්ටමකදී ගුරුවරයෙක් හැසිරෙන්නේ තඹ සතේකට යෝගාවචරයාව ගණන් ගන්න නැහැ කියනවා. තුට්ටුකටවත් ගණන් ගන්න නැහැලු. එතකොට තමයි මේ යෝගාවචරයන්ට හිතෙන්නේ ගුරුවරයා ඊර්ෂ්‍යාකාරයෙක්, තරහකාරයෙක්. ඒ වෙලාවල් වලදී මේක මේ වැරද්ද පෙන්ලා දුන්නාම බාරගන්නේ නැති වුනහම ගුරු සැර වෙනවා. සැරෙන් තමයි කතා කරන්නේ. භාවනා කරනවා නම් කරන්න, ඔය දේවල් කරනවා නම් මෙහි භාවනා කරන්න එපා කියලා සමහර විට සෙන්ටර් එකෙන් එලවන්න උනත් ඉඩකඩ තියෙනවා ගුරුවරයා. ඇත්තරම යෝගාවචරය හිතන්නේ මේක ගුරුවරයා ගැන අරක දෙයක් කියලා. ඇත්තරම යෝගාවචරයට ආදරේ නිසා තමයි ගුරුවරයා මෙහෙම කරන්නේ. ඒ මොකද ගෝලයාව හදා ගන්න ඕන හින්දා මේ උගුලේ වැටුනොත් ගලවන්න ලේසි නැති නිසා. හැබැයි දැන් ඉන්න ගොඩාක් අය මේ වගේ ආලෝකයක් ඕභාසයක් ආවහම ඒ දැන් ඉන්න ගොඩක් ගුරුවරු ගෝලයාට මේක මහා ලොකු දෙයක් හැටියට තමයි කියන්නේ. එතකොට ඉතින් යෝගාවචරයේ ගමන ඉවරයි. මොකද ඒක ලනුව කනවා. කාලා එයාගේ බෙල්ල මුලින්ම කැපිලා යනවා එයාගේ යෝග කර්මය. ඉතින් මේකට මම අමතර කාරණයක් මේ ඉදිරිපත් කරන්නේ මේ දේවල් ගැන. ලංකාවේ ප්‍රසිද්ධ වුණා කාලයකදී එක්තරා පොතක් තායිලන්ත සිල්මාතාවකගේ ජීවන චරිතය ගැන කතා පොතක්. මන් බෝධිදත්ත ස්වාමීන් වහන්සේගෙන් උපදෙස් අරගෙන භාවනා කළා රහත් වුණු සිල්මාතාවක් ගැන. මම හිතනවා මම කිව්වහම මේක කවුද කියලා තේරෙනවා ඇති කියලා. මේ සිල් මාතාවට මන්බෝරුදත්ත ස්වාමීන් වහන්සේ හමුවේදී මාර්ගඵල ලබන්න වෙන්නේ නැහැ. මන්බෝරුදත්ත ස්වාමීන් අපවත් පිරිනම් පානවා. ඊට පස්සේ බෝරුදත්ත ස්වාමීන් වහන්සේගේ හොඳම ගෝලයා තමයි මේ සිල් මාතාවට ඊළඟට කමටහන් දෙන්න පටන් ගන්නෙ. ඉතින් මේ ඉතින් මේ ස්වාමින් වහන්සේගෙන් කමඨාන් ගන්නකොට කායු සිල්මාතාවට ඔන්න ඔය කියන උපක්ලේශ වලින් මනස සෑහෙන වැහිලා තිබිලා තියෙන. එතුමිය සමාධියේ සෑහෙන ප්‍රදේශ ස්පර්ශ කරපු චරිතයක් හසර පිනට. ඉතින් කොච්චර කමඨාන සුද්ධ කරත් ඔය සමාධියෙන් ගිහිල්ලා කරන දේවල් නෙමෙයි වෙන්න ඕනි යෝගාවචරයෙකුට නිවන් දකින්න කෙනෙකුට මෙන්න මේකයි වෙන්න ඕනි කියලා කොච්චර කිව්වත් එතුමිය අහුම්කම් දෙන්නේ නැහැ. අන්තිමේ දවසක් මේ ස්වාමින් වහන්සේ එතුමියට බැනලා එලව ගත්තලු ආයේ කිසි දවසක මගෙන් කමටහන් ගන්න එන්න එපා වහාම මෙතනින් පිට වෙලා යන්න කියලා. ඉතින් පොතේ ඔය ලස්සනට තිබ්බට බයින්න ගියාම ඔහොම නෙමෙයි. මොකද මම එහෙම සෙන්ටර් වල ඉඳලා තියෙනවා. ඒවයි ගුරුවරු බයින හැටි මගේ කන් දෙකට මම අහලා තියෙනවා. එතකොට සිල් මාතා කායෝ අඬ අඬ යනවා. ඉතින් එන්නේ නැහැ. දැන් බැනලා එලෙව්වනේ. එන්නේ නැහැ. හැබැයි ඒ ගිහිල්ලවත් අර ගුරුවරයා දීපු උපදේශය එතුමිය පිළිගන්නේ නැහැ. එතුමිය කොච්චර මේ උපක්ලේශයට යට වෙලා ඉන්නවද කියනවනම්. එතුමියට අවුරුදු දෙකක් ගියාට පස්සේ කල්පනා වුණාලු ඇයි මට මේ ගුරුවරයා කියන එක පොඩ්ඩක් අහන්න බැරි? ඇයි මට මේ ගුරුවරයා කියන එක චුට්ටක් හිතන්න බැරි? ඇයි මට මේ ගුරුවරයා කියන එක චුට්ටක් කරලා බලන්න බැරි? කියලා අවුරුදු දෙකක් ගියාට පස්සේලු එතුමියට හිතුනේ. එතකම්ම හිතිලා නැහැ. ඊට පස්සේ අවුරුදු දෙකක් ගියාට පස්සේ මේක හිතුණාට පස්සේ තමයි ඒ ස්වාමීන් වහන්සේ දීපු උපදේශ අනුව එතුමිය පොඩ්ඩක් භාවනා කරන්න පටන් අරන් තියෙන්නේ. අන්න එතකොට තමයි එතුමියට තේරිලා තියෙන්නේ තමන් මෙච්චර කල් හිටියේ කොච්චර වැරදි පාරකට කියලා. ඉතින් මේක තේරුණාට පස්සේ එතුමියට ආපු සතුටට එතුමිය ගියාලු ගුරුවරයාගෙන් සමාව අරගන්න. වැඳලා සමාව අරගන්න උන්වහන්සේ ඉන්න ආරණ්‍යට යනකොට ඈත තියාම මේ සිල් මාතාව එනවා පේනකොට හඬ නගලා කෑ ගහලා බැනලා එළවලු ඇයි එන්නේ මම tamunට එන්න එපා කියලානේ කිව්වේ ඇයි එන්නේ ඒත් මෙතුමිය අඬා අඬා දෙකට නැමීගෙන වැඳගෙන දන ගාගෙන ගිහිල්ලා වැඳලා සමාව අරගෙන කිව්වලු ස්වාමීන් වහන්සේ මට දැන් තමයි වැරද්ද තේරුනේ මම වැරද්ද පිළිගත්තා මට ඒක තේරුණා මේක හොයාගත්තා මම මෙන්න මෙහෙම භාවනා කරා ඊයේ මට මෙහෙම වුණා කියලා කියලා තියෙනවා. එතකොට තමයි උන්වහන්සේ සමාව දීලා නැවත කමටහන සුද්ධ කරලා තියෙන්නේ. එතකොට මේ අවුරුදු දෙකක් ගිහිල්ලා යනකනුත් තමන්ගේ ගුරුවරයාගේ වචනයට අවනත වෙන්න හිතෙන්නේ එතකොට මේ අපේ රටේ ඉන්න මේ පොඩ්ඩක් දහම් දැනුම හදාගෙන කෑ ගහන මිනිස්සු ගැන ආයේ කවර කතාවද? මේ පොඩ්ඩක් ධර්ම දැනුම අල්ලගෙන සමාහයට ප්‍රායෝගික පුහුණුවට ගිහිල්ලත් නැහැ. මේ දත කාගෙන කෑ ගහනවා. ඉතින් ඒ තරම්ම සියුම් තැනක් මේක. ගුරුවරයෙක් නැතුව මේක කරන්න බෑ කියන්නේ ඒ නිසායි ඒ තරම්ම මේ උපක්ලේශ බලවත්. අහු වුණාම ගලවන්න බෑ. ඉතින් මේ විදිහට ආලෝක කියන ඕබාස කියන උපක්ලේශයක් යෝගාවචරයාගේ මනසේ හටගන්නවා. ඒක ගැන මේ විදිහට ගුරුවරයා ගොඩාක් කරලා ලකුණු දෙන්නේ අර වගේ සැරට තමයි යෝගාවචරයට තරවටු කරලා බොහොම තදින් තමයි කතා කරන්නේ. මොකද මේ යෝගාවචරයා බේර ගන්න ඕනි නිසා. ඉතින් මෙන්න මේ කියන ආලෝක සහ ඕබාස කියන මේ දෙකටම යෝගාවචරය ගොඩාක් වෙලාවට රැවටෙනවා. එතනදී ඕබාස කියන එකට තමයි රැවටෙන්නේ ගොඩාක්ම බරපතල විදිහට කියලා කියන්නේ. මොකද ඒක එච්චරටම මුලා කරන සුළුයි. ආලෝක වල රැවටෙන්නේ අඩුවෙන්. නමුත් මේ ඕබාස කියන එක කලාතුරකින් යෝගියෙකුට තමයි එන්නේ. මේ හිතන්න එපා මේ මේ මේ ටවුන් වල මේ ප්‍රසිද්ධ තැනක හතරමං හන්දියක බණ කියනකොට 1000ක් දෙනා ඇවිල්ලා ඉඳගෙන බණ අහලා මාර්ගඵල දෙනවා වගේ සූ ගාලා පිරිසකට මේක එනවා කියලා නම් හිතන්න එපා. මේක එන්නේ දහසකින් බර ගානකින් එක්කෙනෙකුට වගේ තමයි ඕබාස කියන එක පහළ වෙනවා කියලා කියන්නේ. ආලෝක කියන එක සාමාන්‍යයෙන් ටික දෙනෙකුට ආවත් ඕබාස ලේසියෙන් පහළ වෙන්නේ නැහැ. පහළ වුණොත් ඒක ලේසියෙන් අහු වුණොත් යෝගාචරය ඒක තද බල විදිහට අහු වෙනවා. ඒකට හරිම අමාරුයි ගලව ගන්න. ඉතින් මේ ආලෝක සම්බන්ධයෙන් මානසික ලෙඩ සහිතව එන යෝගාචරයෙකුට මානසික ලෙඩක් වගේ හැදුනොත් ඉතින් ඒ කෙනා ගැන යෝගා මේ ගුරුවරයා වෙනම විදියකට තමයි කටයුතු කරන්න වෙන්නේ ලේසි නැහැ. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරානේ සබ්බේ පුතුජනා උම්මත්තකා වියදිස්සන්ති කියලා. ඒක තමයි දැන් ඔය සබ්බේ පුතුජනා උම්මත්තකා කියලා කිටි කරලා හදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ හැම පෘතග්ජන මිනිස්සෙක්ගෙම ළඟ මානසික රෝගයක් තියෙනවා. ලෙඩක් තියෙනවා. ඉතින් එතකොට මේ මේ වගේ තැනකදී ඉන්න යෝගාවචරයෙක් කෙරෙහි දක්ෂ හොඳ පළපුරුදු ගුරුවරයෙක් තමයි කටයුතු කරන්න ඕනේ. බොහෝම හෙමින් හෙමින් උත්සාහ කරන්න ඕනේ යෝගාවචරයා ඒ වලින් ගොඩ ගන්න. මානසික රෝගයක් දක්වා යන මේ తত্ত্বය ගලවලා ගන්න යෝග ගුරුවරයා ගොඩාක් දක්ෂ වෙන්න ඕනේ. ඉතින් අපිටත් අපි හැමෝටම තියෙනවා මානසික ලෙඩක්. ඉතින් අපේ මානසික ලෙඩේ අපිට පේන්නේ නැහැ. ඉතින් අර යෝගාවචරයක පේන්න පටන් අරගෙන එලි බහැලා තියෙන්නේ. එතකොට ඒ නිසා හිතන්න එපා මේ අපිට නැහැ යාලට විතරයි තියෙන්නේ කියලා. නේ අපි හැමෝටම යම්කිසි මානසික ලෙඩක් තියෙනවා. ඒක දැනගෙන තමයි අපි වැඩ කරන්න ඕනේ. ඉතින් පොඩි ළමයෙක් එක්ක ගනුදෙනු කරනවා වගේ තමයි මේ මානසික රෝගයක් හැදෙන තත්වයකට ආපු යෝගාවචරයෙක් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. ඒක ලේසි නැහැ. බොහෝම හිමින් වෙනම මේ යෝගාවචරය එක්ක ගුරුවරයෙක් කටයුතු කරන්න ඕනේ. ඉතින් මේ නිසා තමයි කියන්නේ භාවනා කරද්දී අනිවාර්යයෙන්ම ගුරුවරයෙක් අපිට අවශ්‍යයි. ගුරුවරයාට අවනත වෙන්න දැනගන්න ඕනේ. ගුරුවරයාට ජීවිතේ පූජා කරනවා කියන්නේ ඔන්න ඕක තමයි. ගුරුවරයා පොල්ලක් කඩාගෙන ගැහුවත් අපිට පුළුවන් වෙනුනේ ඔළුව පාත් කරගෙන ගුරුවරයා කියන දේ අහන්න. එහෙම නැති යෝගාවචරයෙකුට කවදාවත් ඉස්සරහට යන්න හම්බ වෙන්නේ නැහැ. මොකද අපි ගුරුවරයෙක් කියලා තෝරගන්න කෙනාට ජීවිතේ දෙන්න ඕනේ. ජීවිත පූජාව කරන්න ඕනේ. ජීවිතේ දෙනවා කියන්නේ මේ කටින් මම ජීවිතේ පූජා කරනවා කියන එක නෙමෙයි. අන්න අර වගේ තැනකදී මනස හැසිරෙන විදිහෙන් තමයි තේරෙන්නේ යෝගාවචරයා ගුරුාට ජීවිතේ පූජා කළාද කියලා. ඉතින් හැබැයි අද ඉන්නේ යෝගාවචරයෝ ගුරුවරයෝ හොයාගෙන යන්නේ ගුරුවරයා බාර ගන්නනේ මේ තමන්ගේ ඔළුවේ concept එකක් දාගෙන ඒ concept එකට ගුරුවරයා දාන්න පුළුවන්ද කියලා බලාගෙන තමයි අද ඉන්න අය යන්නේ. ආ මේක තමයි ගුරුවරයෙක් කියන්නේ මෙන්න මෙහෙම කෙනෙක් මෙන්න මෙහෙම කෙනෙක් කියලා හදාගෙන ගිහිල්ලා අර ගුරුවරයාගේ ඇද ඇද කුද හොයන්න තමයි අද ඉන්න අය යන්නේ. අඩුපාඩු හොයන්න කිසිත් දවසක භාවනා දියුණු වෙන්නේ නැහැ. එහෙම අයට දියුණු වෙන්නේ නැහැ. එක තැන කැරේ කැරේ ඉන්න පුළුවන්. ඉතින් ගුරුවරයෙක් වුණාම අපි ගුරුවරයා අපි තෝරගත්තා නම් අපිට පුළුවන් වෙන්න ඕනේ ගුරුවරයාට හිස නමාගෙන කනහරා ගැහුවත් ඒක අහන්නේ මොනවා හරි දන්න හින්දා මට මට මට තේරෙන්නේ නැති දෙයක් ගුරුවරයාට තේරෙන හින්දානේ මට බනින්නේ මට ගහන්නේ මාව එලවන්නේ මට දකින්න බැරි දෙයක් දැකලා තියෙන හින්දා ඒකට තමයි ශ්‍රද්ධාව කියන එක ඕනේ ඒකට තමයි අදාහ ගන්න පුළුවන් ගතිය ඕනේ ඒක නැතුව මේක කරන්න බෑ ඉතින් මම ඒක දැකලා තියෙනවා මම බුරුමේ ඉඳලා තියෙන කාලයක් එහෙ ගුරුවරු ගාවට යනකොට සමහර යෝගාවචරය වෙවුලනවා ගැහෙනවා ඇඬෙනවා අපි පවා එහෙමයි පුදුම බයක් තියෙන එච්චර තදින් ඉන්නේ හේතුවක් තියෙනවා එහෙම ඉන්න ඉතින් අපි කියනවා නම් අම්මෝ මේ ගුරුවරු ගාවට යන්නත් බෑ බය හිතෙනවා ගැහෙනවා මොන භාවනාවක්ද මේක කියලා ඉතින් කමන්න යන්න පුළුවන් අතෑරලා ගිහිල්ලා තමන් හුරතල් කරන තමන් නලවන මේ වගේ ආලෝකයක් දැක්කහමත් උඩින් තියෙන පුම්බල කතා කරන ගුරුවරයෙක් ඉන්න ඕන තරම් ලංකාවේ වැහි වැහැලා යන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඉතින් මේ ආලෝක කියන එකේ ඕබාස සහ ආලෝක කියන කොටස තමයි අද කතා කරන්නේ. වීඩියෝ එක දිග වෙන නිසා අපි ඊළඟ උපක්ලේශය ගැන ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. තෙරුවන් සරණයි.